පොට්ටපාද සූත්‍රය ශ්‍රද්ධාවන්ත පින්වත්නි මෙම වටිනා දේශනා මාලාවේ දේශකයන්න් වහන්සේ මීතිරිගල නිස්සරණ වනසේනාසනයේ ප්‍රධාන කම්මට්ටානාචාර්ය අතිපූජ්‍ය උඩේරියගම ධම්මජීව ස්වාමිපාදයන්න් වහන්සේය. පොට්ටපාද සූත්‍රය ඇසුරු කොටගෙන කරන ලද මෙම දේශනා මාලාව පටිගත කරන ලද්දේ වර්ෂ 2013 පෙබරවාරි සහ මාර්තු මාසවලදී ඉන්දියාවේ සවැත් නුවරදී පැවැත් වූ නේවාසික භාවනා වැඩමුළුවකදීය.